දැයි අවසරයි මෑණිවරුනි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 157 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආරම්භයේදී මම කාරණා තුනකට මේ නේවාසික පිරිසගේ අවධානය යොමු කරනවා. ඒක මම හිතනවා දිගට මේ දවස් 10ටම වළංගු කාරණා දෙකක්. ඒ මොකද්ද කිව්වොත් අපි මේ වෙනකොට මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච යෝගාවචර පිළිසෙට නිස්සාරණ වනේ පැත්තෙන් සත්කාර තුනක් කියලා තියෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. එකක් තමයි උප පැවිදිලා නැති පිරිස අටසිල් සමාදන් කිරීම කරලා තියෙනවා. ඒක ශාසනික වශයෙන් අපි පිළිසෙට කරන එක සත්කාරය නිසනවනේ. දෙක කමඨහන් පිළිබඳව දේශනාවකට අහුම්කම් දෙට සකස් කරලා තියෙනවා. අපි මෙහි කරන්නේ මෙන්න මේ භාවනාවයි. මේ ඉඳගෙන මෙහෙමයි, සක්මනේ මෙහෙමයි, පරියන්කේ මේ එදිනදා වැඩවල මෙහෙමයි කියලා පටිගත කළ දේශනයක් තමයි අපි සම්ප්‍රදාන කුලයකට ආහන සකස් කළ දෙන්නේ. ඊට අමතරව වැඩමුළු සංවිධානයේ විසින් මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රයක් එහෙම නැත්නම් නීති කොන්දේසි පත්‍රයක් ඉදිරිපත් කරනවා. මේකයි කාලසටහන, මෙතනයි වැසිකිලි තියෙන්නේ, මෙතනයි වතුර තියෙන්නේ, මෙහෙමයි දාහනේ ගන්න, මෙහෙමයි කරන්න කියලා විස්තරයක් කරනවා. ඉතින් කාරණා තුනම අද පටන් ගත්තාම වැඩමුළු ඉවර වෙනකන් සියලු දෙනාම දැනගෙන තියෙන්න ඕනේ. දන්නේ නැත්නම් ඒක දැනගන්න මතක් කරන්නේ මම මේ අපි මේ ඉස්සරහට කරන ධර්ම සාකච්ඡාවේදී අපි ඉස්සරහට කරන ඒ මොමුවීමේදී ප්‍රශ්න විචාරත වැඩපිළිවෙලේ ඒක පිරිසුදු කරගන්න. මේ සමාදන්ව රකින්න සීලය මොකද්ද කියලා දන්නේ නැතුව තිල්පද රකින්න යන්න එපා. 100%ක් නම් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් කලියුත් මේකයි කියලා දැනගන්න. දැන් නැත්නම් අපි ඒක ප්‍රශ්නයක් කරගමු. දෙක මේ කමටහන මොකද්ද කියලා දන්නේ නැතුව එක එක කමටහන් භාවනා කරන්න යන්නත් එපා. එහෙම නැතුව ශරීරෙට වද දෙන්නත් එපා. මොකද්ද මේ කරන්න කියන එක දන්නේ නැත්නම් අපි මේ පැයේ ප්‍රශ්නයක් වශයෙන් නගලා ඒක සුද්ධ කර ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි එක මේ දීලා තියෙන කාලසටහන මේ දීලා තියෙන ඇවතුම් පැවතුම් මේ දීලා තියෙන මේ ආචාර පද්ධති දන්නේ නැතුව පිටපොට ගියොත් අපි දවස් 10 යන්න ඉතලා කණින් ඇදලා එළියට ඍෂි කරනවා. නැතුව කරන්න බෑ මේ වගේ ගාණක් එක්ක යනකොට ඒ දීලා තියෙන කෝච්චි පීඩි දෙකේ යන්න ඕන. නැත්තම් පීඩිපයින්. එතකොට මේ සභාවෙන් අපි දඬුවම ලබා දඬුවම් දෙන්නේ නැහැ. ඒ කරන කෙනා අල්ල ගන්න. අල්ලගෙන කියනවා කරුණාකරලා අපි වැඩි කරගන්න හැලා පැත්තකට වෙන්න කියලා. ඒ නිසා එහෙම වෙන්න ඉස්සර වෙලා මේ නීති පද්ධතිය මොකක්ද කියලා දැනගන්න. මොකද්ද කොතනද වැසිකිළිය කොතනද වතුර තියෙන්නේ කොතනද ඇල්පැන් උණු පැන් තියෙන්නේ කොතනද ආනශාලාව ඒක ඒ ටික අපේ ආගන්තුක සත්කාරයක් වශයෙන් සංඝයා වහන්සේ නමක් ආවත් අපි කරලා දෙන්න ඕනේ මේ පිරිසාවක් දෙනවා ඉතින් ඒක අවුරුදු 150ක් වැඩමුළු හරහා අපි ඒක සුද්ධ කළා සුද්ධ කළා දුව තොරතුරු තෝගයක් අපි ළඟ තියෙනවා. නැත්නම් අපිට මේ වගේ 100ක් එක දවස් 10ක් එක දිගට තියාගෙන අමාරුයි. ඉතින් ඒව පිළිබඳව යම් කෙනෙකුට අපහසුතාවක් මතුවෙන්න පුළුවන්. ඇයි මෙහෙම කරලා නීති දාන්න කියලා අහන්න හිත තියෙනවා. ඒව එක එකනා කතා කරන්න යන්න එපා. ඒකත් අපි දකිනවා හිතුවක්කාරකමක් විදියට. අහනවනම් මේ වෙලාවේ අහන්න. නැත්නම් වැඩමුළු සංවිධානයෙන් අහන්න. ඒකටපත් කරන ලදී කෙනෙක් අල්ලගෙන කුටු කුටු ගන්න යන්න එපා. එතකොට හරි වෙහෙසයි. ඕගොල්ලොත් අපහසුර තියෙන මේ කලීට නොකලීට දන්නේ වෙහෙස වෙනවා. ඒ වගේම අහුම්කම් දෙන්නා උත්තර දෙන්න බැරි කෙනා මේ අම්මා ඔය ළඟට ගිහිල්ලා කිරිල්ලන වෙනකොට තාත්තා ගාවට කිරිල්ලුවට තාත්තා ගාව කිරි නෑනේ. ඒ වගේ ඒක අම්මා ළඟ තමයි කිරි තියෙන්නේ. අම්මා ළඟට යන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ කියන්නේ මේ කාරණා තුනම අපි ගොඩාක් ඉගෙන ගත්තා මේ වැඩවල පැවැත්වීමෙන්. ඒකල හදාගත්ත පද්ධතියක් අපි ඉන්නේ. ඒ නිසා සීලය පිළිබඳව හෝ කමඨාන පිළිබඳව හෝ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව හෝ මේ දීපයක විවේචනය කරන්න හෝ සුද්ධ කරන්න හෝ ඔක්කොම බාර හැබැයි මේ ලිඛිතව දුන්නොත් විතරයි බාර ඒ ටික අපි මුලින් සඳහන් කරන යදී ඉස්සල දවස නිසා ඊට අමතරව මේ අපි මේ පැයක් වෙන් කිරීමේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා සරුවචන් වහන්සේ මේ භාවනා කරන කෙනාට සකච්ඡා අනුග්‍රහිතයක් කළ යුතුයි කියලා කියනවා. ඒ නිසා මේ පැයේ අපි සාකච්ඡා අනුග්‍රහිත පිණිස හෝ නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරනවා. ඒ වගේම මේ පැරණි අපේ මේ සම්ප්‍රදාය පවතින ථේරවාද සම්ප්‍රදාය පවතින මේ ශ්‍රී ලංකාවේ මේකට කියනවා භාවනා කරන ඇත්තන්ගේ කමඨහන් සුද්ධ කරනවා කියන වචනයක්. ඉතින් ඒ කමඨහන් සුද්ධ කිරීම අපි වැඩමුළු 40ක් යනකම්ම කෙරුවේ පුද්ගලිකව හම්බ වෙලා. එක එක කරන්න එක එක කරන්න එන්න කියලා විනාඩි 5 10ක් අරගෙන ප්‍රශ්න අහනවා. නමුත් අපිට ඒ දේ කරගන්න බැරි වුණා 60 වෙනි වැඩමුළුවට යනකොට. දැන් 60 දෙකක් පහු කරලා තියෙන්නේ. දිගටම කරේ කමඨහන් වාර්තාවල් පොදු කමඨහන් සුද්ධ කිරීමක් වශයෙන් කරන්නේ මේ පැය ධර්ම සාකච්ඡාවක් අමතරව පොදු කමඨහන් සුද්ධ කිරීම සඳහා පාවිච්චි කරනවා. මේ ලෝකේ පළවෙනිම වතාවට මේ වැඩේ කෙරෙන්නේ. ඊගාවට අපි හවස පහට ධර්ම දේශනාව පවත්වන. ඒ ධර්ම දේශනාවේ මතුවෙන ධර්ම කරුණු සමලාට ඒ පැයේදී ග්‍රහණය කරගන්න බැන්න හෙට ඉඳලා ඒකටත් ඉඩ දෙනවා. හැබැයි මේ මෙහෙදි කතා කරපු ධර්ම කරුණු විතරයි. තමන්ගේ හිතේ තියෙන කරුණු එහෙම නැත්නම් පොත්පත්වල තියෙන දේවල් අර හම්තුරු මෙහෙම කියනවා අර පුතේ මෙහෙම කියනවා මහායාන බුද්ධාව මෙහෙම කියනවා කතෝලික ආගම මෙහෙම තියෙනවා කියනවා ගන්නෙ නෑ කරුණු දෙකක් නිසා එකක් තමයි මේකේ ගුණවත් තියෙන්න ඕනේ. අපි අන එල්ලයක් තියෙන අනිත් එක දැනට මේ වෙනට හරිය ප්‍රශ්න මතුවලා තිනවා වෙන වෙන ස්වාමීන් වහන්සේලාගෙන් භාවනා කරලා ඇවිල්ලා මෙහෙන් අහනකොට මගේ අතින් වචනයක් වැරදුනොත් අර ස්වාමීන් වහන්සේ පොල්ල කඩානිනවා මයි ගාවට ඔබ වහන්සේ මොකද මේ මගේ දේවල් වලට ඇඟිලි ගහන්න එන්නේ? මාව විවේචනය කරන්නේ මොකටද කියලා. ඉතින් ඒ නිසා එහෙම දේවල් වලට සංඝයාපත් කරන්න එපා. සංඝයා වැඩිපුර ඉන්නේක හොඳයි. භාවනක රාශියක් තියෙනක හොඳයි. අර කුසල මේක ගැහිල්ල කරන්නෙම ගියෝ. කරන්නෙම ගියෝ. ඊට පස්සේ අර ලොකු ස්වාමීන් වහන්සේලා අලිය පහසුකටපත් වෙනවා. ඒක හරීම කැත වැඩක් අද භාවනා ලෝකේ තියෙන. අර ක්‍රමයේ කරලා මේ ශාංශයට ගිහිල්ලා කියනවා. මේ ක්‍රමයේ කරලා ඒ ශාංශයට කියනවා. ඉතින් එතකොට මේ අර එක ශාංශලමක් කිව්වොත් ඔහොම නෙමෙයි මේ කරන්නේ මෙහෙමයි කියපු ගමන් අර ස්වාමින්නාතයෙන් හිත නරක කරගෙන දැන් ඉතින් හොඳ නමක් ඇති වෙන්න ඕන නරක නමක් ඇති වෙන්න වැඩි වෙලා යන්නේ. ඒ නිසා කාර්ය සභාවේ කීප දෙනෙක් මට කතා කරලා කිව්වා සාංශ අනවශ්‍ය ප්‍රශ්න වැඩමුළු සංවිධානයේටම කියන්නේ අයින් කරන්න කියලා දාන්න එපා. තාලෙවක සාකච්ඡා කරන්න යෑමෙන් අනවශ්‍ය විදිහට අපි මේ මේ ලස්සන වැඩක් යන අතරමැද අහලා පහලා තියෙන ලඳු සේරම පටලව ගන්න. ඉතින් මම මුලින් ඉඳලා මේකට අරස් වෙලා හිටියා. මුල් මුල් දවස්වල මම සමහරලාට නිකන් සාර අනුන් ගැන විචින කරන්න පටන් යනවා. දැන්ටත් වෙන්නේ නැහැ කියලා නම් කියන්න බෑ. නැත් අඩු කරම සඳහා මේ දීලා තියෙන කමටහන භාවනා කරන්න ඒකට අදාළ දේවල් කතා කරනවා මිසක්කා වල්පල් හැලී අර ලන්දේ මේ ලන්දේ තියෙනව පටලවන්න යන්න එපා. ඉතින් මේක උඟාක් වෙලාට එන්නේ බෞද්ධයන් අතින් පමණමයි. වෙන කිසිම ආගමක කෙනෙකුට භාවනා උගන්වන්න ගියාම ওই ප්‍රශ්නේ නෑ. මොකද ඒගොල්ලෝ දන්නේ නෑනේ භාවනා කීන්ති කරලා නිකන් ඉන්න. දැන් මේ ඉන්න කට්ටිය ඔක්කොමට වැඩිය දන්නවා. ඒ නිසා අර කුසල මේක ගහන මේ කුසල අරක ගහන්න ගියාම මම කරන්නේ ප්‍රශ්න අහන එක නවසලත් තරි ගහන ගහන පොළවේ. ඒකයි මුල්ලතෝ කියන්නේ එන්න එපා. මොකද මම හරි සංවේදීය වැතර. ඉතින් ඒ නිසා අපි ඉල්ලා හිටනවා අපිට ආපු අයගෙන් ඉස්සලාම දවසේ අපි දීලා තියෙන කමටහන වඩන්න ඒකට අදාළ ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න මෙතෙන්දි දේශනා කරපු ධර්මයේ සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවා අපි ඒක සුද්ධ කරගනිමු මෙහිදී දීලා තියෙන විවස්ථාව අපි තේරුම් ගනිමු ඇයි එහෙම කෙරුවේ කියලා ඒක අපි සාකච්ඡා කරමු අපි රකින්න ශීලයේ මොකක්ද කියලා අපි දැනගනිමු ආන්නේ ටික තමයි අපි මේ පැයේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම හෙට ඉඳලා මේ ටික කියන්න යන්නේ නැහැ මොකද හේතුව මේ අද කිව්වහම මේක ඇති වෙයි කියලා හිතනවා. ඉතින් අපි දැන් මෙතෙන් පටන් ඉතර කාලේ යොදන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ සතිවාරය ආරම්භ කරන්න. ඒ ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ලියලා දහම් ගැටලු පෙට්ටියට ලියලා දාන්න පුළුවන්. එතකොට වැඩමුළු සංවිධානය බලලා ගැළපෙනවද නැද්ද කියලා සූදානම් කරනවා. එහෙම නැත්නම් ඉද ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් කවුරු හරි අත ඉස්සුවොත් අපි මයික්‍රොෆෝනේ අතර දෙනවා. ඒකට ඒකට කතා කිරීමේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න වලදී කවුද ලියන්නේ කියලා අපි දන්නේ නැහැ. ප්‍රශ්න ඉදිරිපත් කරන එක කියන එක විතරයි කරන්නේ. සභාවට ඉදිරිපත් කරනකොට දන්නවා. මේ දෙක අතරමැද තත්ත්වකුත් තියෙනවා. ලිඛිත ප්‍රශ්න විස්තර මදි නම් මම සමාජලාවට ඒ ප්‍රශ්න කරුගේ විමසනවා. අතිරේක තොරතුරු සඳහා එතකොටත් මයික් මයික් එක අරගෙන පිළිතුරු දෙනේදීම හරහා තමයි අපි ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලේ පූර්ණත්වයට යන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම තරංගයෙන් ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 8ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ අති ගෞරවනීය පූජනීය වන්දනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසර පතමි. දීර්ඝ කාලයක් ඔබ වහන්සේගේ උපදේශ පරිදි සතිමත් වීමට උත්සාහ දරමි. පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් සමාජගත ප්‍රශ්නවලට භාජනය වෙමින් සතියත් වීරියත් සමබර කරගනිමින් ඊටා දුෂ්කර ගමනක් ගියෙමි. මෙවර එම දුෂ්කරතා ලිහිල් වූ අවස්ථාවක උදෑසන පර්යංක භාවනාවට පිවිසියෙමි. යටිකය අමතක කර ඊතා කෙටි කලකදී හොඳින් මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගතිමි. එහිදී ශූන්‍ය පරිසරයේ ඊතා කුඩා අංශු හිරු එළියෙන් දිලිසෙන පිනිබිඳුමෙන් ආලෝකයේ උරාගත් විට දේදුණු පැහැයෙන් බබලන්නාක් මෙන් දිස්විය. මෙම අංශු කෙරෙහිම සිත පැවති අතර අරමුණු කරගත්තා වූ ඒ භාවනා කාලයේදීම එම తত্ত্বය පැවතුණි. සක්මන් භාවනාවේදීද මළුවේ ඉරිමෙන් දිස්වුන අතර මෙම ඉරි කැඩි කැඩි නැවත සම්බන්ධ වන ආකාරයක් අත්විඳෙමි. එය සක්මනට රුකුලක් විය. මෙම తත්වයේ අනිත්‍යභාවය හා සෑම දෙයකම අස්ථිරභාවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උදව්වක් විය. කාය කර්ම හා වචී කර්ම පිළිබඳ නිතරම සිහියෙන් සිටීමට උත්සාහ දරමි. එමගින් කෙලෙස් ඇතිවන නැතිවන අයුරු නිරීක්ෂණය කරන්නෙමි. මේ ගමන් මාර්ගයේ තවදුරටත් හොඳින් ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාරයෙන් යුතුව ඉල්ලමි. ඔබ වහන්සේට සුවපත් භාවය ඇති වේවායි ප්‍රාර්ථනා කරමි. මේක ඇත්තටම අර අරමුණක තියෙන වෙනස් වෙන ස්වභාවය එහෙම නැත්නම් ඒක ඒකෙම ධර්මතාවයට වැඩ කරන බව තමයි යෝගාවචරයට වැටහෙන්නේ. ඒත් වார்த்தාව අහගෙන ඉන්නකොට වැටහෙනවා යෝගාචරය සතිය වැඩ කරලා තියෙනවා. සතිය අරමුණකට යොමු වෙලා තියෙනවා අරමුණකට ආපాతගත වෙලා තියෙනවා ආපాతගත වෙලා ගොඩාක් වෙලා ගියාට පස්සේ තමයි තොරතුරු දැනෙන්නේ ඒ නිසා කණු රාශියක් ගොනු වෙච්ච වෙලාවක තමයි අපිට මේ අරමුණක තියෙන මේවට කියන ස්වභාව ලක්ෂණ කියලා දැක් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒක හුඟ දෙනකොට මේක හම්බ වෙන්නේ පරියන්කේදී ඊට පස්සේ කොයි වෙලාවක හරි සක්මනේදීත් හොඳට සිද්ධ වෙච්ච වෙලාවක සක්මන හොඳට සත්‍යමත් වෙච්ච වෙලාවක අප්‍රමාදී වෙච්ච වෙලාවක සක්මනේදීත් මේවා පේන්න පටන් ගන්නවා ඊටත් පස්සේ එදිනදා වැඩවලදී පවා පේන්න පටන් අර ගන්නවා ඒකෙන් අපි තීරුම් අර ගන්න මේක එකලස් වෙනකන් මේ මොනක් අපේන්නේත් නැහැ කලබල වෙන්නත් එපා ඒකට ගොඩක් වෙලා ගන්නවා ඒකට ගොඩක් පේ වෙන්න ඕනේ. පේ වෙලා එකලස් වුණාට පස්සේ ඒක වැඩි වේලාවක් පැවැත්වීම සහ ලංව බැලීම කියන දෙක තමයි යෝගාවචරය ඉදිරියට කළ යුත්තේ. යම් වෙලාවකට මේ එකලස් වුණා නම් මුලිච්චි වුණා නම් ආපాతගත වුණා නම් ඒ ගැත්ත ගැම්ම කැඩුනොත් ආයේ ඒක ගන්න කොච්චර කල්යයි දන්නේ සාම්බ වෙච්චලා පුළුවන් තරංගය පාත්තා. දෙක මේට වැඩිය ලං වෙලා බලන්න. අරමුණට මෙට වෙඩි ලං වුණොත් අරමුණම මේට වැඩිය අනිත්‍යත්වයේ තවත් උග්‍රව පේන්න පටන් ගන්නවා. අනා දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය වගේ දේවල් උග්‍රව පේන්න පටන් අර ගන්නවා. ඒ ලංවීම සඳහා වෙන වචනකින් කියනවනම් කියන්නේ අරමුණට සාදර වෙන්න කියලා කියනවා. මේක එනකොට නිකන් කලකොල භාවයක් තියෙන. කලකොල භාවය කියලා කියන්නේ අශ්‍රද්ධාව. ඒකට ශ්‍රද්ධාව පිහිටුවගෙන මේකෙන්ම තව දඬුවනුවට දාලා තද කරනවා වගේ අරමුණත් එක්ක හොඳට සමීප වෙන්න නම් මේ කරන දේ අදාහ ගන්න ඕනේ. කරන දෙයට සාදර වෙන්න ඕනේ. ඒක ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ වෙන දෙයට ප්‍රමෝද වෙන්නේ කියලා. මේ ලොකු එකලසක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ප්‍රමෝද වීම ක්‍රියාවත් කරන්නේ බලන අරමුණට තව සමීපව තව සාදර වෙලා තවත් අප්‍රමාද වෙලා තමත් සතුටුමත් වෙලා කටයුතු කරන එක. ඉතින් ඒක අපිට මේ වගේ නිවාසික භාවනා වැඩමුළුකදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද අපි වෙන වැඩ කරන්නේ මේකමයි කරන්නේ. එතකොට මේ තමන්ගේ අරමුණ සමීප වෙන අවස්ථා වැඩි. ඒක උත්සන්නව ආසන්නව පැවැත්වීම සහ දිගට පැවැත්වීම කරගෙන යන්න කියන එක කෙටි මතක් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඔබ අවසරයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ආනාපාන සති භාවනාව පිළිබඳ කමඨහන් ධර්මදේශනාව මම ඇසීමෙන් මාහට දැනී ගියේ ඇඟ ඇතුලේ විදුලියක් මෙන් ගොස් හුස්ම ඉහළ පහළ ගැනීමේදී හුස්ම වේගවත් වී නැවත සිහින් වී නාස්පුඩු දෙකින් උඩට නොදැනී ගිය බවය ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනා දියුණුවට උපදේශයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ ටික බලන්න බාධාවක් නැතුව තිබුණා මේක දිගට කරන්න බැරි මොකද කියලා බලන්න. දිගට කරනකොට භාවනාමය උපදේශය ඉන්න පටන් ගන්නවා. ඒ නිසා එක එක ලස්සනාට පස්සේ කරත්තේ තියලා ගුණා බැඳගත්තට පස්සේ විය ගහට තියලා ගුණා බැඳගත්තට පස්සේ හී අහ ගන්න. ආයෙ ලියන්නයි ආයෙ බඳින්නයි යන්න එපා. ඒකට හීය හානකොට හීය පුරුදු වෙනවා. කරත්තේ බැඳලා යනකොට යනකොට කරත්තේ වැඩි පුරුදු වෙනවා. වගේ මේ වගේ හම්බ වෙච්ච වෙලාවක් දන්නවනම් කරන්ට් එකක් ගියා වගේ ඇවිල්ලා හුස්මක් එනවා හුස්මක් යනවා තේරෙනවනම් ඒක දිගට පැවැත්වීම තමයි අපි කරන ආශේවන ප්‍රත්‍ය භාවන ප්‍රත්‍යයට හරවනවා කියලා මේකට කියනවා. ඇසුරු කරන්න හම්බුණා නම් අරමුණ බොහෝ වෙලා කිරීම සඳහා කුමක් කළ යුතුද? ආන්නේ ටිකට සඳහා සාමාන්‍ය බුද්ධිය දවන්ට කියලා කියයි. තුන්වෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදය පොළවේ ගැටෙන අයුරු සිහිපත් කළෙමි. පාදයේ විලුඹ මුලින්ම පොළවේ ගැටෙන බවත්, ඉන්පසු ඉදිරිපස කොටස පොළවේ ගැටෙන බවත් දැනගතිමි. රූප ශබ්ද නිසා සිත විසිරී යන නමුත් නැවත පාදයට අවධානය යොමු කළෙමි. එසේ අවධානයෙන් පියවර 10ක් 15ක් පමණ යාමට පුළුවන්. සිත විසිරෙන බව දැනගත් පසු නැවත වරක් පාදයට අවධානය යොමු කරමි. සමහර අවස්ථාවලදී පාදය පොළවේ තදවන ගතියක්ද පොළවේ සීතල බවද දැනේ. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ වන ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රස්වාස අකණ්ඩව නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී නොදැනී යයි. එවිට නාසිකාග්‍රය වෙත සිත යොමු කෙලිමි. අත්පා හිරිවැටෙන ගතියක් දැනේ. නැවත මුහුණේ කූඹියන් දුවනවා මෙන් දැනුනි. ඊතා අපහසුයෙන් එය ඉවසා ගතිමි. මුහුණේ සම ඇදෙන ගතියක්ද දැනුනි. හිස කොටස ඉදිරියට පසුපසට වැනෙන්නාක් මෙන්ද දැනෙන්නට විය. මෙම සිදුවීම නැවත නැවත ඉක්මනින් සිදුවන බවක්ද දැනුනි. ඉන්පසු සිතට හිස් බවක් දැනුනි. ඒ ආකාරයට බොහෝ වේලාවක් ගත විය. ඒ අතර වාරයේ වරින් වර සිතුවිලි පැමිණියද ඒවා බාධාවක් නොවිය. ස්වාමින් වහන්ස භාවනාවේ ඉදිරියට යාම සඳහා සිතට හිස් බවක් දැනුණු විට ඒ අයුරින් බොහෝ වේලාවක් සිටීම වරදක් දැයි නොදනිමි. භාවනාවේ අඩුපාඩු සහ ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණය අවබෝධ කරගනිත්වා. මේ වගේ අර භාවනාව ගොඩක් කොයි වෙලාවක හෝ නොදන්න ශේෂ්ත්‍රයකට ගියොත් අපිට ඒක තර්ජනයක් බයක් ශකිතයක් අනතුරුදායක තත්වයක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි යන්න හරනකොටම ආපහු ගේනවා. නමුත් අනිත් දවසෙත් භාවනා කරන්න ගියොත් ආයෙත් එතෙන්ටම ගිහිල්ලා ඇටරෙඩි පොඩ්ඩක් නොදන්න තැනට යනවා. ඉතින් මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ලක්ෂ කෝටි වාර කීයක් කරන්න වෙයිද දන්නේ අපි මේ හිතේ බය නැති කරගන්න. අපි හැම වෙලාවෙම දන්න දේ අරසාවට ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි අපි ජීවත් වෙන. නමුත් සරුවචනාන්ති කියනවා දන්න දේ තුල නිවන නැහැ කිය. නිවන තියෙන නොදන්න දේට. ඉතින් අපි කොච්චරක් නොදන්න පැත්තකට ගියාට පස්සේ මොනවාක්වත් නැති දෙයක් ස්ථනකට ගියාට පස්සේ මගේ සැක ඇති කරගන්න නැතුව ශ්‍රද්ධාව ඇති කරගෙන දැන් පාර හරි ගියා. කායත් පෙරබබා ඉන්න එපා, අපටිවාණි වෙන්න එපා. උගුරුසට උඩින් ආපහු හැරිලා බලන්න යන්න එපා. ඉදිරියට යන්න ඒ අවශ්‍ය කරන ශ්‍රද්ධාව, ඒ අවශ්‍ය කරන නිසක බව, ඒ අවශ්‍ය කරන අධිමොක්ක අධිමොක්කේ කියලා මේ ඉදිරියට යන ගතිය ට විරුද්ධව තියෙන බාධකයට කියන්නේ බය කියලා. මේ බයට ਸਰවඥාන්සේ දාලා තියෙන නම තමයි කෙලස් කියලා. කෙලස් තියෙන තාක් ඉදිරියට යන්න බයයි. ඒ ඉදිරියට කියන්නේ නොදන්න දෙයට බයයි. නමුත් අවාසනාව වෙලා තියෙන දන්න දේ තුල නිවන නැහැ. ඒ නිසා අපි දන්න දේ හරහා දන්න දේ ගෙවම් කරන බව දැනගෙන නොදන්න ශේෂයට ගියාට පස්සේ ඉදිරියට බය නැතුව යන්න බුදුහාමර කලේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ධර්මයකට ශ්‍රද්ධාව අවශ්‍යයි. සංඝයාකට ශ්‍රද්ධාව අවශ්‍යයි. තමන්ගේ සීලය පිළිබඳ අවදා ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ නිසා අනිත් දවසෙත් මෙහෙම යනකොට මේ දන්නේ නැති ධර්මයක් කරා දන්නේ නැති වීරත්වයක් කරා යන ගමන තේරුම් කළ දෙන්න අමාරුයි. ඒක දවසින් කොහොමඩක්වත් කරන්න බෑ. ඒක රයින් කොහොමඩක්වත් වෙන්නේ නෑ. මේක නැවත නැවත කරන්න ඕන. නමුත් මේක ඉක්මන් කිරීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉන්න කාලේ කොට ලෑස්තිලා යන්න අනුතරදායක තැනකට යයි නොදන්න තැනකට යයි අස්ථිර තැනකට යයි මේ වෙලාවේදී මේ යන්න ඉස්සරලා ඉඳ ගන්නකොටම පරියන්කේ තමන්ගේ කයත් ජීවිතයත් බුද්ධ ධම්ම සංඝ සහ තමන්ගේ සීලයට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට පාවා දීලා සීලය ආවර්ජනය කරගෙන යනවා ගිහිල්ලා මතක තියාගන්න ඕන දැන් තමයි මගේ සද්ධාව බලන විදිය. එතකොට නොදන්න තැනට ගියත්, හිස් තැනකට ගියත්, ඒ අදිෂ්ඨාන ශක්තිය නිසා වෙන්දට වෙදී චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් වෙයි. ඒ ටික තමයි මේ ජීවිතය එකතු කරගන්න නෝපන් කුසල් ඉපදවීමේ ශක්තිය. නමුත් ඉලාස්සලා ගියේ නැත්නම් යනවට වැඩි වේගෙන් අපහු වෙනවා. නොදන්න තැනකට ගියයි කියනවා. එන්නේ කාමෙට. කබලෙන් ලිපට. ඒ නිසා අර වෙලාවේදී ඉදිරියට යෑම සඳහා ඒ අවශ්‍ය කරන අදිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න කියන එක තමයි උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ අද දින උදේ ලබා දුන් කමඨහන් අනුව සක්මන් භාවනාවේ යෙදුණෙමි. එසේ සක්මන් කිරීමේදී මට සිහියට ආවේම පටවි ධාතුව පටවි ධාතුව සමග ස්පර්ශ වෙනවා නේද කියලාමයි. වෙනදා මෙන් වම දකුණ ඔසවනවා, තබනවා යනුවෙන් සිහියට ආවේ නැත. සක්මන් කිරීමේදී පිටපතුල ගැන කිසිම දැනීමක්ද නොතිබුණි. මෙසේ බොහෝ වේලා සක්මන් කරන විට යම් විටකදී পায়ට රළු බවක්ද විටක සියුම් බවක්ද දෙනුනි. එලෙස පැය දෙකක් පමණ කාලයක් නොදැනීම යෙදුනි. සක්මනෙහි තවදුරටත් යෙදීමට සිතුණත් කාලසටහන අනුව කටයුතු කළ යුතු බැවින් සක්මනින් ඉවත් උනේමි. මට කිසිම වේදනාවක් මේ වෙනතුරුත් නොමැත. අතිපූජනීය ස්වාමින් වහන්ස මා නිවැරදිද? තවදුරටත් සක්මන් භාවනාව දියුණු කළ යුතු ආකාරය වටහා දෙනමින් පින් දෙමින් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාවේ වැඩි කාලයක් යෙදීමට නොහැකි වීම නිසා ගැටලුවක් ඉදිරිපත් කිරීමට නැත. පින්වත් අතිපූජනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. මතු බුදු බවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ වගේ සක්මන හරි ගියා නම් සක්මනේ Tamanට හිත බැඳිලා ගියා නම් ඒ සක්මනේදී ඇති වෙන එකලස සක්මන් පැයෙන් පස්සේ හලහප්ප ගන්න නැතුව පරියංගයට ගෙන යෑමේ දක්ෂකම තමයි ඉරියාපත සංධියක සතිය පවත්වනවා කියන්නේ. සක්මන් ඉරියව්වේ ඉඳලා ඉඳගෙන ඉන්න ඉරියව්වට කොච්චර දුරට අර වඩන ලද එකලස වඩන ලද සතිය ගෙනියන්න පුළුවන්ද කියන එකයි මෙතන බලන්න තියෙන්නේ. ගිනිච්චනම් වාඩි වෙනකොටම Tamanට තේරෙයි ක්‍රීඩා තරඟයකට යන්න ඉස්සලා කෙනෙක් හොඳට ඇඟ රත් කරගෙන ගියා නම් ඒ ඉසව්වේ වැඩිම ජවයක් ලබා ගන්න පුළුවන්. ඒකට කලින් කර්මන්නේ කරන්න ඕන. වෝමින් අප් තියෙන්න ඕන. ඉතින් ඒක වෙලා නාලා කියලා සීතල වෙලා ගියාට හරියන්නේ නැහැ. ඒ ගත්ත රස්නියත් එක්ක මේ ගත්ත කර්ම නිභාවත් එක්කම පරියංගයට යනවා. එතකොට සක්මණෙන් පරියංගයටත් මේ උදව් ලැබෙනවා. ඒ වගේම පරියංගයේදීත් වෙන්න පුළුවන් සක්මණෙත් වෙන්න පුළුවන්. ඉරියව්වට හිත යන්න පුළුවන්. ධාතු මනසිකාරයට හිත යන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණයට හිත යන්න පුළුවන්. අසුබ පැත්තට හිත යන්න පුළුවන්. 11 14 ආකාරයක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ 14ම කැපයි. හිත තෝරා ගන්න ක්‍රමය තමයි හොඳ ක්‍රමය. ඒ නිසා ඒකේ තියෙනකොට මේ මනෝ විකාරයක් නෙවෙයි බීලා නටනව නෙවෙයි නිින්ද ගිහිල්ලා නෙවෙයි මේ ඇත්තමයි එහෙම නැත්තම් කියනනම් අස්පනා පිට වෙන දෙමයි කියලා දන්නවනම් ශරීරේ කොයි වෙලාවෙ මොන ආකාරයෙන් දැක්ක සතිය වැඩෙනවා. නිසා ඉඳගෙන හිටියත් හරියම් කිසක්මනේ හිටියත් වැටෙන දේවල් ආකාර වශයෙන් වෙනස් වෙනවා. ඒක කියන්නේ සතිය වැඩෙන ලකුණක්. ඒක නිසා මේ කෙනාට විශේෂයෙන් කියන්න තියෙන්නේ සක්මණෙන් ගත්ත සතිය සහ එකලස පරියංකයට ගෙනියීමේ දක්ෂකම හරහා සක්මණත් වගේම පරියංකයත් රසවත් කරගන්න නැත්නම් සිත දිනායකක් බවටපත් කරන්න තව ප්‍රයෝගශීලී වෙන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ ඉරියාපත සංදීයේදී සක්මණේ ඉඳලා පරියංකයට යන හොඳ සැලකිල්ලකින් නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කටයුතු කිරීම කරගන්න කියන එකයි කියන්න තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව කාලයක් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කළ යෝගිනියක් වෙමි. අද දින පර්යංකයේ වාඩි වූ මාහට පිම්බීම හැකිලිම ප්‍රකට විය. ඒ දෙස ඊතා ඕනෑකමින් බලා සිටියෙමි. පිම්බීම සිදු වී ටික වේලාවකින් හැකිලිම සිදුවන බව දැක්කෙමි. ඒ දෙක අතර යම් හිස් බවක් දුටුවෙමි. එකක් ඉවර වෙනවා සමගම අනික සිදු නොවන බව එතන හිඩැසක් ඇති වී ෂණිකව අනික සිදුවන බව දුටු වෙමි. මෙම පිම්බීම හැකිලිම සියුම් වී නොදැනී ගියාය. ඒ අතර සිත පිට ගිය වාර අනන්තයි. සිත පිට ගිය බව දැනගෙන නැවත අරමුණට ගත හැකි විය. පිට ගියද තමවන්න පිට ගිය බවද අරමුණට සැනකින් ගත් බවද ඒ මොහොතේම දනිමි. පිම්බීම හැකිලිම සියුම්ව ගිය තැනදී නැවත කය තුලට සිත යොමු කරගෙන සිටියෙමි. එවිට විදුලි කොටන්නාක් මෙන් විදුලි බල්බයක් නිවෙනවා දැල්වෙනවා මෙන් ශරීර අභ්‍යන්තරයෙන් දැනෙන්නට විය. තවද පිටිකොටනවා මෙන් ඩිඩ්ඩික් යනුවෙන් කම්පනයක්ද ශරීරයේ අභ්‍යන්තරයෙන් දැනෙන්නට විය. ඒවා ශරීර අභ්‍යන්තරයේ චංචල කම්පන ලෙස අවබෝධ කරගත්ෙමි. ඒ දෙසද සිත යොමු කර ඊතා ඕනෑකමින් බලා සිටියෙමි. එහිදීද සිත පිට ගියේය. ඒ බව දැනගනිමින් නැවත අරමුණට සිත ගත්තාය. සෙමෙන් සෙමෙන් මෙම චංචල කම්පනද නොදැනී ගියාය. දැන් කුමක්වත් නොදැනි නිශ්චලව පවතින වතුර විලක්සේ ශරීරය නිහඬව ඇත. එවිට සිතුවිලි ගඟක්සේ ගලා එන්නට විය. හතර සමාවන නතර කරගත නොහැකි ලෙසට ඒවා දෙසත් ඉවසීමෙන් බලා සිටියෙමි. දැන් කුමක් කරම් දැයි සිත විමසයි. භාවනාව යනු මෙයදැයි සිත වික්ෂිප්ත වෙයි. එවිට කුමක් කළ යුතුදැයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයි කියන්නේ අවසාන ජවනිකාව ගැන කියනවනම් අපි බුදුහාමුදුරන් පින්ජීත් වෙන්න ප්‍රතිපදාට පින්ජීත් වෙන්න පින්ජීත් වෙන්න හිතාමතා කරන දේ නතර කරනවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඒත් කයේ පැවැත්ම තියෙනවා. ඒත් හිතෙන දේවල් තියෙනවා. හිතන දේවල් නැති වුණාට මෙන්න මේක ඇති කරගත්තට මේ වගේ සංස්කාර රැස් කරන තත්ත්වය ඇති කරගත්තට හිත ඇතුලේ මොනවදෝ කියනවා දැන් නිකම්ම නිකන්නේ ඉන්නේ මොනෝ හරි කරන්න කියලා මේ වෙලාවේ පිනක් දහමක් හරි කරන්නකෝ එහෙම නැත්නම් අර මන්ත්‍රය ජප කරන්නකෝ මේ මන්ත්‍රය ජප කරන්නකෝ කියලා හිතට අර ලැබිච්ච විවේකයේ කවදාකවත් බුද්ධ විඳින්න බෑ. විවේකයේ උපයගන්න බොහොම අමාරුයි. උපයගත්ත වෙලාවෙ ඉඳලා ඒකට කක්ක දාගන්න එක තමයි කරන්නේ. ඉතින් එතකොට මේ මේ විවේක වුණාට පස්සේ මේ මේක මේකත් භාවනාවක්ද මෙහෙම කරන්න ඕන කියලා දඟලන දැඟලිල්ලට තමයි සංස්කාර වල ඊටාම තුනී මට්ටම කියලා කියන්නේ. ඒකට කියනවා චිත්ත සංකාර කියලා. හිතෙන් කියනවා උනාරි කරපන් කියලා. මේ කෙරුවාව තමයි කර්ම වෙන්නේ. ඒ නිසා කෙරෙන දේ දිහා බලාගෙන අලුතෙන් කර්ම රැස් නොකරගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකට සබ්බ පාපස්සා කරනම් කියලා සියලු බුදුරයන් වහන්සේලාගේ උපදේශය තමයි සියලු පාපෙන් වළකින්න. මොනවා කෙරුවත් පව්. විශේෂයෙන් මේ අවස්ථාවේ. ඒ නිසා යමක් නොකර මේ ලැබිච්ච ක්ෂණය ලැබිච්ච අවස්ථාව බුද්ධ විඳින්න නම් ගියාත්මේ ඉඳලම පින් කරලා තියෙනවා. මේක ලැබිච්ච නැති කිසි කෙනෙක් නැහැ මේ ස්වභාවයේ. ලැබිච්චාම ඔක්කොමලා පාළුයි කියලා, තනි කියලා, කම්මැලි කියලා බයයි කියලා ඒකාකාරී කියලා මොන්නව හරි දාගන්න. මායя ලයිස්තුවක් ළඟ තියාගෙන ඉන්න ඒ වෙලාවේ අපිට කොට පෙරක දෝරුකම් ඉතින් ඌව දාගෙන තමයි දඟලන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් වීරත්වයක් හිතට ඇති කරගෙන තපසක් හිතට ඇතිගෙන මොනවත් මන් දාන්නේ මම බලන් ඉන්නවා මේ වෙන දේ දිහා. ඒකට කියනවා අසංස්කාරිකව වෙන දේ දිහා බලනකොට තේරෙයි මේ මමයා නැති වුණාට වැඩේ හොඳට යනවා. මම මේ ඉඳලා අර කරපම් මේක කරපම් කියලා ව්‍යාපාර දාන්නෙත් නැහැ. යෝජනා ක්‍රම ගේන්නෙත් නැහැ. එහෙම නැත්නම් සලසුන් ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. දුවට බලන්නේ. බලන්නේ බැරිකම තමයි ගාය කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. මොකද දවස පුරාම ජීවිතේ පුරාම නටවලා නටවලා නටවලා නටවලා මේකට නිකන් ඉන්න එක කරන්න බෑ. කෙරුණත් ඒක කොන් වුණා, තනි වුණා, පාළි වුණා කියලා තමයි කියවන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරන මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන සීලයක පිළිපදලා මෙතෙන් ගිහිල්ලා බලන්න කොච්චර වෙලා මේ ඇති කරගත්ත විවේකයේ මේ විස්රාමයේ මේ හුදේකලාව මේ සම්පත්‍ති කර අවස්ථාව පුත්‍ති විදින පුළුවන්ද කියලා අපි විහිං කැමැති වෙන හැම දෙයක්ම මේ වෙලාවට අපිට බාධා කරනවා. අපේ දරුවෝ, අපේ වස්තු, අපේ නම්බු නාමකම් මාන්නක්කාරකම් තේරම කරදර කරනවා. ඒ නිසා ඊගාවට මොකක් හරි කරන්න හිතෙනවනේ. ඒ තමයි කම්ම නිමිත්ත, ගති නිමිත්ත වෙන්නේ. මරණ මොහොතේදීත් ඒ වගේ එකක් ආවොත් ඒ ආපු දෙයට ගියා. ඒලා බැල්ලියක් මතක් වුණොත් බැලි කුක් එක්ක කියලා ඉපදෙයි. ගැරඩියක් මතක් වුණොත් ගැරඩි බඩකට ගිහිල්ලා උපදී. අස්සි ගොඩක් දැක්කොත් එimhe අස්සිපණියෙක් වෙයි. ඒ මොනක නොදී ඉන්න පුළුවන් නම් මේ ඉල්ලගෙන කන පරිප්පුවක් නැහැ නේ වෙලාවේ. ඒක තමයි බැරිම දේ. ඒ නිසා පුළුවන් ද බලන්න අපේ දෙවෙනි પરම්පරාවටත් උගන්වන්න මේ පිරිසුදුවක් ආවට පස්සේ පිරිසුදු රැක ගන්න බලන්න. ඔකට මේ ආලවට්ටම් දාන්න එපා, අයිත්තම් කරන්න යන්න එපා, අබර්ලා සරසන්න යන්න එපා කැතයි. ඒ පිරිසුදු භාවයේ ලැබෙන එක තමයි අපි වැඩමුළුවකදී බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඒක පෑදිතියට බොරදිය දාගත්තට කරන්න දෙයක් නෑ. ඒකට බුදුරජාණන්ස මොනවක්වත් කියන්නේ පෑදිතිය කරලා දෙන්න බුදුහාමුදුරෝ උත්සාහ කරනවා. පෑදුනාට පස්සේ බොරදිය දාගත්තා නම් හොඳට තේරේ ਸਰබලධාරි දිව්‍යන් වහන්සේ නෙවෙයි ඒක කරන්නේ අල්ලපගේ මිනිහා හුණියම් කළා නෙවෙයි ඒක කරන්නේ වෙන කවුරුත් නෙවෙයි තමන්ගේම අවිද්‍යාවයි තමන්ගේම තෘෂ්ණාවයි එසේ ඒ අවිද්‍යාවට නටන්න හරි තෘෂ්ණාව නටන්න බලන්න පිරිසුදුකම නෙවෙයි ප්‍රශ්නේ පිරිසුකම උපේන එකක් නෙවෙයි ප්‍රශ්නේ. ඒ පිටුවට පස්සේ අපිට දැනෙන මේ මදි ගතිය, තමනරි කරන්න තියෙන ගතිය, මොනවා හරි කරන්න ඕන කියන ගතිය. මේකට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා ඒම කෙරෙන ගතිය දැකලා යමක් නොකර ඉන්න පුළුවන් ඒකට තපස කියලා කියනවා. ඒකට Brahmacharya කියලා කියනවා. ඒකට සත්පුරුෂ ගුණය කියලා කියනවා. නෝපන්න කුසල් නොයිපද වීම කියලා කියනවා. අද ඒක පළවෙනිතර කාටවත් කරන්න බෑ. හැම වෙලාවෙම මොන මොන හරි අර පෑජ්ජියට බොර්ජි දානවා කමටාන සුද්ධ වෙච්ච එක නා දැන ගන්නවා මේකට ලෑස්තිලා යංගන කෙලස් නැත්ත් එකට හිතපත් කරන එක විතරක් නෙවෙයි ඊට පස්සේ අලුතෙන් අහ කනනයි ඔඩොක්කුවේ දාගන්න එපා පෑජ්ජියට බොර්දියෙක් වෙන්න එපා ආන්නේ විදිහට සැලසුම් කරන එක භාවනාවක් නෙවෙයි ඒකට කියන්නේ සම්මා දිට්ඨිය කියලා යහ දැක්මක් තියෙන්න ඕනේ මේ උපයාගත් නිර්වෘල් භාවයේ දිකට පාත්තා ඒ නිසා මේකම නැවත නැවත කරන්න දවසක Tamanට මේක ස්පාසුවෙන් යුක්තව ඒ වෙලාවට යමක් නොකර ලබාගත් පිරිසුදුකම උපයාගත්තා ලද මේ නික්ලේශී නිර්මල தত্ত্বය දිගට පවත්වා ගැනීම පිළිබඳ ඥානෙ පහළ වෙයි කියලා අපේක්ෂා කරමු. 6 වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී සිතේ ඒකාග්‍රතාවයට පත්විය. හුස්ම දකුණ නාස්පුඩුවෙන් වඩාත්ව පැහැදිලිව ඇතුල් වෙන පිටවෙන බවද ඇතුල් වීමේදී සිසිල්වද පිටවීමේදී උණුසුම් බවද වැටහුණි ඇතුල් වීම පිටවීම මුලැමැද අගත් පසුව සිට ඒකාග්‍රතාවයකට පත්ව හිස්භාවයක් තුල පැවතුණු බවක් දැනුනි මේ හිස්භාවය තුල ඉදිරියට යෑමක් සිදුවීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මුලින්මත් පසුව එසවීම ඉදිරියට ගෙන යාම තැබීමත් තුලින් පටවි වායෝ ගතිය මනාව දැනුණු බව වැටහුණි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ඇති වෙච්ච හිස් භාවයට පුරුදු වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉස්සලා එකට මම ඒකයි මතක් කරේ. ඇති වුණාට පස්සේ ඊගාට මොකද කරන්න කියන හිතන එකම ලැබිච්ච හිස් භාවයට කක්ක කර ගැනීමක්. බොරදී එකතු කිරීමක්. ඒ නිසා ලැබිච්ච හිස් ඒක එකලස ලැබිච්ච මේ හිස්තන මේ ලැබිච්ච මේ ස්පාසුව ලැබිච්ච මේ ඉඩකඩ එනකොට ඒකට එන අසහනය වලට කෙලස් කියලා කියතයි. ඒකට අසහනකාරී වෙන්නේ නැතුව මේක ලබාගත්තදී හොඳට සිද්ධි වෙන්න ආරින්න, වශී වෙන්න ආරින්න. ඒක හුරු කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ කියලා කියන්නේ මොනවත් කරන්න නැතුව ඉන්න කියලා. ඒක විතරයි මනුස්සයාට කරන්න බැරි දෙය. හම්බ වෙච්ච ගමන් විවේකයක් මොන හරි කර්මාන්තයක් කල්පනා කරනවා. ඒ කල්පනාත කල්පනා කිරීම හරහා විමාර පාක්ෂික වෙනවා. අපි කෙලස් බරිත වෙනවා. ඒ නිසා පරිේශන මට්ටමින් හෝ යමක් නොකර මේ ලැබිච්ච විවේකයේ ලබා ගැනීම සඳහා අදිෂ්ඨාන පූර්වක යන්න මේ උපයා ගන්නා ලදදී වැඩි වේලාවක් පවත්වන්න ඒකට සාදර වෙනවා මිසක ඊගාවට මොකද්ද කියලා අහන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක්. ඒ නිසා ලැබිච්ච එක සිද්ධ වීම සඳහා ඒකට සාදර වෙලා ඉස්සලා කියපකින් කැලලක් උපුටා දක්වන පෑදීජයට බොරදී එකතු කරගන්න නැතුව කොච්චර වෙලා මේක ඉන්න පුළුවන්ද කියලා බලන එක තමයි දෙන්න තියෙන උත්තරේ. හත්වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී ප්‍රස්වාසයේ පමණක් දැනි වරින් වර නොයෙක් සිතුවිලි පැමිණෙයි ඒ බව දැනගෙන නැවත වරක් භාවනාවට සිත යොමු කළත් ටික වේලාවකින් වරහන් තුල විනාඩි දෙකකින් පමණ ආපසු සිත වෙනත් සිතුවිලි වලට යොමු වෙයි. මේ අන්දමින් දිගටම සිදුවේ. සක්මන් භාවනාව කිරීමේදී පාදය පොළවේ ස්පර්ශ වන විට සීතල ගතියක් සහ තෙත ගතියක් දැනේ. වැලි කැට ගොරෝසුවට දැනේ. පළමුව විලුඹ ප්‍රදේශයත් ඊට පසුව යටිපතුලත් ඊට පසුව මහපට ඇඟිලිත් පොළවේ ස්පර්ශ වෙයි. මළුවේ වැලි වැඩියෙන් තියෙන තැන්වලදී ඇඟිලි අස්සට වැලි පිරේ. ඒ අන්දමට සක්මන් කිරීමේදී අඩි 5ක් පමණ තබන විට ඇඟිලි අස්සේ වැලි ඇති වැලි ඉවත් වෙයි. එම වැලිද තෙත ගතියට සහ සීතල ගතියට දැනේ. සක්මනේදී ආපසු හැරෙන විට සිහිය වෙන අතකට යොමු වෙයි. අඩි 7ක් 8ක් පමණ ගිය පසු නැවත සිහිය පිහිටුවා ගත හැකිය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. කො පරියන්කේදී සඳහන් වෙන අරමුණක් ඇති අවස්ථා සහ නැති අවස්ථා. ඉඳපු ගාන හිතවිලි එනවා, ඉඳපු ගාන අරමුණු වෙනවා. සමාට නැති වෙලාවල් තියෙනවා. නිසා මේ අරමුණු තිබුණා වේවා නැති වේවා. හිතවිලි වේවා මූල කර්මස්ථානේ වේවා. මේ මට්ටමට ගියාට පස්සේ එකකට කැමැත්තක් සහ එකකට අකමැත්තක් නැතුව දෙකටම සමසේ මූල කර්මස්ථාන වේවා හිතවිලි වේවා හිතන වේවා සමසේ බලන් ඉන්නවා නම් සක්මනේදී වැලි අඩු තැන වේවා වැඩි තැන වේවා වැලි ඇඟිලි ඇතුලට ගියා වේවා ඇඟිලි ඇතුලේ තියෙන වැලි එළියට යනවා වේවා මෙන්න මේ සංසිද්ධිය දිහා සමානව බලන්න පුළුවන් නම් මේකට වැඩි මේක හොඳයි කියන්නේ නැතුව ඒකට කියනවා මේ අෂ්ටලෝක ධර්මේ කම්පන් නොවි වෙන දේවල් දිහා ධර්මතාවයක් විදිහට බලනවා. මේවා සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් හැටියට අරක වේවා මේක නොවේවා කියපු ගමන් හිතට ආතතියක් එනවා. කිසිම ආතතියක් වෙන්න දෙන්න එපා. මේ එනදී ඔක්කොම ධර්මතාවයක්. මට තියෙන නිරීක්ෂණය කරන එක විතරයි කියලා යන්න පටන් ගත්තොත් භාවනා වැඩිීමේ වේගය, Java කොතයිද කියලා කියන්නේ. අපි මේ අරක වේවා මේක නොවේවා කියපු ගමන් නිකන් කරත්තෙට තිරින්ග තද කරා වගේ භාවනා හිර වෙනවා. ඒ නිසා මෙතන ගියාට පස්සේ යනාතේම මං කියන වචනේ තමයි වැල යන පැත්තට මැස්ස ගහලා බලාගෙන ඉන්න. විතර භාවනා භාවනා විශ්ීම කියනවා. ඒ නිසා මේ ගත්ත ගැම්මට ගත්ත සතියට ගත්ත ජවයට භාවනා බාර දෙන්න. බාර දීලා කොහාටද යන්නේ කියලා බලන්න එකයි කරන්නේ. අවසන් ලිඛිත ප්‍රශ්නය ස්වාමින් වහන්සේ අවසරයි ගරු ස්වාමින් වහන්සේ ටික කලක ඉඳන් නිස්සරණ වනයේට පැමිණ දින කමඨහනට අනුව ආනාපාන සති භාවනාවේ නියැලෙන්නෙමි. මුල් කාලයට වඩා දැන් දැන් හිසිත කුඩා දරුවෙකු මෙන් සුළු දෙයටත් හඬා වැළපෙන ගතියක් තිබේ. පෙරමින් ඉදිතර ගතියක් නොමැති අතර ගැටලු තැන්වලදී පසුබාන ගතියක් හා යටිසිතින් හඬා වැළපෙන ගතියක් පවතී. ඇතැම් විට මේ తত্ত্বය සමාජයේ තුල පරාජිතයෙකුසේ හැඟුණද ඒ හඬා වැටීම මානසික ස්වභාවයක් තිබෙන බව තේරෙයි. මේ తত্ত্বය පහදා දෙන්න ඉදිරියට යෑම සඳහා ගුරු උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේ භාවනා කරනකොට සමහර විටක බොහොම උජාරු උදාර අදහස් වෙනවා. සමහර ඉතාම නිහීන තුච්ච අදහස් වෙනවා. ඒකට සර්වචන්සේ හීන සහ ප්‍රනීත වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දෙක කොයි එක වුණත් එකක්වත් අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. එහෙම නැත්නම් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒක දිහා මල් මාලයකට මල් ලමුනන්නා වගේ එන්නේ එක අමුණගෙන යන එක විතරයි කරන්න පුළුවන්. එහෙම මේ Tamangeema ජය පරාජය දෙකටම යසස ආයස දෙකටම නොසලී සිටීමට නම් හොඳට හයිය හත්තේ තියෙන වෙලාවක ජය පරාජය දෙකම එන්න අරින්න ඕනේ භාවනාවේදී. යස ආයස දෙකම, හරි වැරදි දෙකම, දුක සැප දෙකම එන්න ඇරලා මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම්. එහෙනම් නියම පරාජයක් ආවත්, නියම ජයක් ආවත් නොසලී සිටීමේ පාඩම තමයි මේ කරන්නේ. නමුත් මේ කරලා තියෙනවා මේ වැඩේ පිළිබඳව මේ කිරිම සඳහා උපදෙස් ඉල්ලන්නේ නැහැ. මේකේ තාම හිතේ කහටක් තියෙනවා. මං වගේ කෙනෙකුට ඇයි මෙහෙම හීන දීන තත්ත්වෙ ඉන්නේ. ඇයි මේ අඬන්න සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැතුව මේ වෙන දේ බොහොම හොඳ දෙයක්. මේක වෙලත් භවනා නැත කරන්නේ. කාලසටහන පිරිසිදු විදිහට කරගෙන යන්න පටන් ගත්තොත් අපි මැරෙන්න ඉස්සෙල්ලා මරණයට සූදානම් වීමක් වෙනවා. ওই මොනවාවත් ඒකෙන් සිද්ධියක් ඇති කරගන්නේ නැහැ. නඩු කියන්නේ නැහැ. බාර ගන්න පුළුවන් තරකට එනවා. ඒක සාමාන්‍යයෙන් සාසනය සඳහන් කරන්නේ නොසලෙන මනස අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනස කියලා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වෙන්නේ තමන් කරපු දෙයකට දන්නේ නැහැ, කර්ම ශක්තියකට දන්නේ නැහැ. නමුත් මේ දේවල් වෙද්දී නිතිපතා කාලසටහනකට යන්න. ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා. අන්තිමට තමයි තේරෙයි ඒ වගේ ඔය එනේන දේවල් අනුව කාලසටහන වෙනස් කරන්නේ නැතුව එක දිගට පවත්වාගෙන යන්න ලොකු පෞරුෂත්වයක් ලොකු පෙරකල පිම්භාවයක් ඕන. එනිසා මේක කිසියෙත්ම භාවනාට කරපු අරියාදුවක් නෙවෙයි භාවනා හොඳ ඉදිරි ගමනක්. ඒක තවත් සහතික කරගන්න ඕන නම් මේ தත්වෙන් පසු බාහන හිතක් ඇති කරගන්න නැතුව මේ චේතිත් මම මගේ නිසි කාලසටහන කරගෙන යනවා කියලා අදිෂ්ඨාන පූර්වක වෙන්න කියන එක තමයි කියන්නේ. දැන් ලිඛිත ප්‍රශ්න સમાප්තයි අපිට තියෙනවා තව ඕනනම් විනාඩි 5ක 10ක විතර කාලයක් වෙන කාට හරි මේ දීපුත්‍ර පිළිබඳව පිරිසුදු කර ගැනීමක් අවශ්‍ය නම් හෝ ඒව නැත්නම් වෙන සභාවට ප්‍රශ්න ගන්න තියෙනවා නම් විනාඩි 10ක් 15ක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේ කාලයත් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන සක්මන්ට යා කරනවා. ඒ අනුව අපි පැයකුත් විනාඩි 10ක විතර කාලයක් සක්මන් කරලා නැවත තුනේ පැයට වෙලාව 3 වෙනකොට අපි නැවතත් මෙතෙන්ට රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතන මේ